හොඳයි එහෙමනම් අපි දැන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන දැන් 31 වෙනිදා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන අලුත් සාකච්ඡා පෙළට තම සම්බන්ධයි කියලා හිතෙනවා අද කතා කරපු මාතෘකාවයි. මම ඒක පැහැදිලි කරන්නම්. ප්‍රශ්නයක් එක්ක අපේ ස්වාමීන් වහන්සේ ප්‍රීති සම්බොජ්ජංගය ගැන කියනකොට මුල් හරියේදී පැහැදිලි කරා මේක බුදුරජාණන් වහන්සේගේ කරුණු මත නැවත නැවත සිහි කරමින් ප්‍රීතිය ඇති කරන්නේ. හැබැයි පසුව යම්කිසි වෙනසක් ඒකේ වුණා. මම දැන් මගේ ඒ ඒ කරුණට යොමු කරන්නම්. මට හිතෙනවා ස්වාමින් වහන්සේ මගේ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් තුළ වර්ෂ ගණනාවක් මේ සම්බොජ්ජංග ධර්ම වැඩිගෙන ගිය ආකාරයත් එක්ක පෞල තුලම ඒ දේ සිද්ධ වෙනවා මම අත්දැක දැකලා තියෙනවා කියලා උදාහරණයක් ගන්න. දැන් බොහෝ විට අපේ පෞලි පිරිඳත් මමත් හුඟක් වෙලාවට කතා බහ කරමින් ගත කරන වෙලාවක් තමයි ආහාර ගන්න වෙලාව. එතකොට වෙන දෙයක් තමයි දැන් අවුරුදු ගාණක් දශක ගාණක් තිස්සේ රටේ දේවල් ගැන අහපු දේවල් ගැන කතා වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ කැළඹෙන මාත්‍රිකා එහෙම නැත්නම් එක්කෙනෙක්ගේ පුද්ගලික ඒ කියන්නේ දැන් එයාගේ ඥාතීන් දැන් බිරිඳගේ ඥාතීන් ගැන තියෙන මොකක් හරි හිතමනාපකම ඒ වගේ දේවල් සාකච්ඡා වෙනවා. මං ගැන උනත් එහෙමයි. දශක ගණනාවක්. එතකොට සතිය දියුණු වෙනවත් එක්කම ටික ටික තේරුණා කළු සුදු ධර්ම ක්‍රියාත්මක වෙන හැටි. ඒ කියන්නේ අපි ගත්තොත් සීලය පැත්තෙන් ගත්තොත් පන්සිල් පැත්තට ගත්තත් බොහෝම සියුම් ආකාරයෙන් ඕවා එකිනෙකට සම්බන්ධ වෙලා මෙතෙන්ට යනවා කියන එක බොහොම කාලෙක ඉස්සෙල්ලා ඉඳන් තේරුණා. හැබැයි ඊළඟට තිබ්බ චැලෙන්ජ් එක වගේ දේ තමයි කොතනින්ද අපි මනසේ එතන අල්ලගන්නේ කියලා. Taman තුල ඉස්සෙල්ලා ඊට පස්සේ අනිත් කෙනා තුල එක වෙනව දැකලා ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව දෙන්න තුලම ඒක සමතේකටපත් වෙන විදියට මගේ ඉස්සෙල්ලම මගේ තුල සමතේ ඇති කරගෙන ඊට පස්සේ අනේකා කෙරෙහි ඒ දේ බලපෑමකින් තොරව කාලයක් තිස්සේ කොහොමද ඇති කරන්නේ කියන එක ව්‍යායාමයක් වගේ අ르ගෙන හැබැයි හරීම මිහිරි ව්‍යායාමයක්. ඒ මිහිරි ව්‍යායාමයේ තුල එnde එන්නම මට පේනවා ඒ ඇතිවන ප්‍රතිඵල තුල මගේ මගේ තුල ඒ වෙනස් වීමුත් එක්ක අනිකා තුල ඇතිවන වෙනස් වීමුත් එක්ක දකිනකොට ඊ타මත්ම හොඳට ධම්මවිචයේ වැඩ කරන හැටි තේරෙනවා ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙනවා යම් කිසි තරමකට පස්සද්ධියක් ඇති වෙනවා ඒ වගේම උපේක්ෂාව ඒ කියන්නේ පාරමිතාව සහ බ්‍රහ්ම විහාරය ඇතිවන හැටි තේරෙනවා. ඉතින් ඒකෙන්නේ ස්වාමීන් වහන්සේ කෙලින්ම මගේ බිරිඳ කියලා නෙවෙයි මෙයා තව සත්වයේ මට කනගාටු මේ වචනේ පාවිච්චි කරාට මේක මේ එක්සර්සයිස් එක කරන්න තව ජීවි පුද්ගලයෙක් කියන තැන ඉඳලා තමයි ඒක වෙන්නේ. එතකොට බොහොම සතුටක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් අනිවාර්යයෙන්ම දැන් ඒක තමයි දැන් අපි දැන් ඔබතුමා සිහිපත් කළේ ඒ අපි කියපු කාරණා වල ප්‍රායෝගික පැත්ත ගෘහ ජීවිතයක් තුළ කොහොමද ඒක පුහුණු කරන්නේ දැන් දැන් ওই ටික තමයි අපි න්‍යායාත්මකව පැහැදිලි කළේ දුර්ගුණ දුරු කිරීම ඊළඟට යහගුණ අවදි කිරීම ලෝක ධර්ම නුවණින් අවබෝධ කිරීම. ඒතර ඔය කරුණුත් එක්ක තමයි අපේ මනසේ අර සතුට ප්‍රීතිය ඒ ප්‍රීති සම්බොජ්ජංගය සැහැල්ලු බව උපේක්ෂාව ප්‍රඥාව මේ සියල්ලක්ම අවදි වෙන්නේ මේ निराமிස පැත්ත අවදි වෙන්නෙම ඔය කරුණුත් එක්කලා. ඉතින් ඒවා අපිට තෝරගන්න බෑ ගොඩක් වෙලාවට දැන් අපේ මනසේ ඒවා නැති වෙන්නේ කොහොමද කියලා දැන් මේ මෑතකදීත් එක මැදිවියේ කෙනෙක් අපෙන් අහලා තිබුණා හාමුදුරනේ පොය දවසේ ධර්ම සාකච්ඡාවේදී අහලා තිබුණේ හාමුදුරනේ මේ ඉස්සර මම බුදුන් වඳිනකොට මගේ මනස හොඳට ඒකාග්‍ර වුණා. හොඳට බුදු ගුණ සිහි කරලා වන්දනා කරා. දැන් මේ මෑතක ඉඳලා මගේ හිත එකඟ වෙන්නේ නැහැ. මට කරන වැඩක් කිසිම දෙයක් හොඳ සිහි කල්පනාවෙන් කරන්න බෑ. මනස බොහොම වික්ෂිප්තයි. දැන් මම මොකද්ද මේකට කරන්න ඕන? දැන් මේ ප්‍රශ්න කරන තැනම අපිට පේනවා එතන තියෙන්නේ අර ਵਿਚාරපූර්වක නැහැ. දැන් Tamanවත් දන්නේ නැහැ දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ වෙන්නේ කියලා දන්නේ නැතුව තමයි දැන් මේ උත්තර හොයන්න යන්නේ. ඒ මොකක් නිසාද? අර තමන්ගේ මනසේ කන්හ සුඛ සප්පටි භාග ධර්ම හඳුනා ගන්නට සමත් වෙලා නැහැ. එතකොට දැන් දැන් ඔබතුමා කිව්වා වගේ මේ කතාව මෙහෙම මෙහෙම ගියොත් අන්තිමට මේක කෙලවර වෙන්නේ මෙතනින්. එතකොට මේ මේක අනිත් කෙනා මේක රුස්සන්න නැති වෙනවා. මගේ මනසෙත් මේකට නුරුස්සන බව වැඩෙනවා. එහෙම වුණොත් මේකෙන් කෝපයයි වැඩෙන්නේ. ඒක සුදුසු නෑ. මේ අනුන්ගේ කතන්දරයක් එක්කලා අපි කෝප වෙන්නට ඕන නෑ. එතකොට අන්න ඒ විදිහට අපේ මනසෙන් අර ධම්මවිචය මතු කරගන්නකොට තමයි ප්‍රඥාව අවදි වෙනකොට තමයි සති සම්පජඤ්ඤේ මතු වෙනකොට තමයි ඔන්න අර මතු වීගෙන එන දුර්වලකම යටපත් වෙන්නේ. ඒ වෙනුවට මධ්‍යස්ත බව උපේක්ෂාවාදී ගුණාංග අවදි එතකොට ඔය සිද්ධ වෙන්නේ අපි අර න්‍යායාත්මකව කිව්ව කාරණේ තමයි දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම ලෝක ධර්ම නුවණින් තේරුම් ගැනීම. ඉතින් ඔය කාරණා තුන තමයි හැම විටම අපිට මේ නිර්ආමිස වශයෙන් මේ ධර්ම දියුණු කරන්න තියෙන ක්‍රමය ඒක ප්‍රායෝගිකව ගෘහ ජීවිතයක් තුළ ක්‍රියාත්මක වෙන හැටි ඔබතුමා කිව්ව උදාහරණයෙන් හැමෝටම ගොඩක් තේරුම් ගන්න පුළුවන් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒක දියුණු වෙනකොට දෙන්නෙක් තුල පුදුම සහගත දේවල් වෙන්නත් පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් මොකක් හරි හිතුවොත් අනිත් එක්කෙනා ඒකම කියනවා ඒ නැත්තම් ඒ ඒ ගැන කටයුතු කරන්නත් පටන් ගන්නවා. දැන් මොකක් එක්කෙනෙක් හිතනවා විතරයි අනිත් එක්කෙනාට ඒක යනවා. ඒක අනිවාර්යෙන් දැන් ඒ කියන්නේ අපේ සිත සතන් සැහැල්ලු වෙනකොට ඒ කියන්නේ අපි මේ ලෝකය වටහා ගන්නෙ මේ පංචේන්ද්‍රයන්ගෙන් නෙමෙයි සිතින්නේ වටහා ගන්නෙ. ඉතින් නමුත් සිතින් වටහා ගැනීම හැකියාව තිබුණට දැනට අපට වෙලා තියෙන්නේ මේ පංචේන්ද්‍රයන්ට හිර වෙලා. ඒ කියන්නේ ඇහෙන් දැක්කොත් විතරයි අපි දකින්නේ කියන ආකෘතියක් තුල අපේ මනස හිර වෙලා. කනෙන් ඇහුවොත් තමයි විතරයි අපට ඇහෙන්නේ. අන්න ඒ විදිහට අපේ මනස ඇබ්බැහි වෙලා. ඉතින් ඒකෙන් ඔබට අපේ සිත ක්‍රියාත්මක වෙනවා. කලාතුරකින් අවස්ථාවල නිින්දෙදී ඔය ශල්‍ය කර්මයක් කරන අවස්ථාවල ඒබඳු අවස්ථාවල. ඉතින් නමුත් අපි සිහිය හොඳට දියුණු කළොත් ඒක ස්වභාවිකවම මනසේ තියෙන ශක්තිය අවදි කරන්න පුළුවන්. මේ අවකාශය තුල ක්‍රියාත්මක වෙන චිත්ත තරංගද මේ බොහෝ දේවල් අපට ස්පර්ශ වෙන්න ගන්නවා. ඉතින් ඒක වෙනම විද්‍යාවක් හැටියට දියුණු කළොත් පරචිත්ත විචාරණ ඥානය ආදී වශයෙන් අපට ප්‍රගුණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවිකව අපට යම් යම් දේවල් දැනෙන ගිහිල්ලා අපි ක්‍රියාත්මක වෙනවා ඇත්තට මෙහෙම උනේ මොකක් නිසාද කියලා සමහරට අපිට පැහැදිලිත් නැහැ නමුත් පස්සේ බලනකොට අනිත් කෙනා එහෙම එකක් හිතලා තියෙනවා අනිත් කෙනාට එහෙම එකක් ඕන වෙලා තියෙනවා ඒතකොට ඒක අපේ මනසේ ස්පර්ශ වෙලා තියෙනවා එතකොට ඒවා ගැන අපි වඩා සැලකිලිමත් වුණොත් ඒක විශේෂ කුසලතාවයක් හැටියට අභිඥාවක් හැටියට වුණත් අපිට දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්ස ඒක ඊට පස්සේ පරිසරයේ කට්ටියට පවා යොදවන්න පුළුවන් යොදවන්න පුළුවන් එහා ගෙවල් වල එහෙම මෙහෙම පුළුවන් හැකියාව චුට්ට චුට්ට එනවා කියලා නතු කරගන්න. දැනෙන්න පටන් ගන්නවා. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.